ඒ සූත්‍රයේ අටුවාව ගැන කතා කරනකොට ඒ අටුවාවේ ලංකා ඉතිහාසෙට බොහොම සම්බන්ධතාව වගේක් එවන තව විශේෂ සුවිශේෂීතා වගේක් දක්වලා තියෙනවා. ඒ අනුව බලනකොට ලාංකිකයාගේ මනස මේ වගේ ගැඹුරු කාරණාවලට ඒ වෙලා සකස් වෙලා සිද්ධ බවක් සඳහන් වෙලා තියෙනවා. පුරාවෘත්තියක් හැටියට නිකන් සන්තෝෂය ඇති කිරීම නැත්නම් හිත උනන්දු කිරීම පැත්තෙන් කියනකොට ලාංකිකයා ආඩම්බරයෙන් සඳහන් කරනවා ਸਰවචනාංශ වැඩ ඉන්න කාලේ ਸਰවචනාංශෙත් එක්ක වාදයට පෙළඹිච්ච ප්‍රධාන වාදාභිමුඛ කෙනෙක් වශයෙන් සඳහන් කරන චූල සච්චක නැත්නම් සච්චක කියන මේ නායකයා ඒ ඉන්න කාලේ ਸਰවචන්නාංශයට බොහොම උසුළු විසුළු පාමින් එයා ආත්මවාදයක් ගැන කතා කරා. විශාල ශාස්ත්‍රීය පිරිසකට නායකත්වයෙන් කටයුතු කරලා තියෙනවා. එදා ਸਰවචන්නාංශය හම්බ වෙලා ਸਰවචන්නාංශය ඉදිරියට පත් වෙලා තියෙනවා 500ක් විතර යාගේ ගෝල බාල පිරිසත් එක්ක අද මම ਸਰවචන්නාංශයට වාදනා කළා සරුවචනාංශගේ ඇඟෙන් කිහිලි කිහිල්ලෙන් දාඩිය දාන්න ඇඟ සහලවන්න මං අද වාද කරනවායි කියලා තමන්ගේ ප්‍රේක්ෂක මණ්ඩලයත් එක්ක සරුවචනාංශය ඉදිරියටපත් වෙලා තිනවා ඊට ඉතුරු වෙලා මෙච්චර මේ හිතල මන්තල වැඩක් කරන්න පුළුවන් ලෝකේ මෙච්චර හිතල මන්තල කටයුතු කරන්න ශක්තියක් තියෙන ලෝකේ ඇයි ආත්මයක් නැයි කියලා කියන්නේ අපිට ඕන දේ කරන්න බැරිද අපිට ඕන විදිහට රූප නැත්නම් මේ ලෝකේ භෞතික සම්පatti මනුස්ස මනස වෙනස් කරන්න බැරිද? අපිට මේ තියෙන වේදනා ඕන ඕන විදිහට සැප වේදනාවට ගන්න බැරිද? අපිට ඕන දේක් පිළිබඳව තමයි කැමැති ඒ කැමැති සංඥාවක් ගන්න බැරිද? සකස් කිරීමෙන් සංස්කරණය කිරීමෙන් අපිට මේ ලෝකේ තව හොඳ සුන්දර දෙයක් කරගන්න බැරිද? අපේ මනසට යම් යම් දේවල් වෙන්කොට දැනගන්න පුළුවන් ශක්තිය අපේ වාසියට නේද තියෙන්නේ ආදි වශයෙන් බොහොම දිගට බොහොම සැරට බොහොම පරුසව ਸਰවචනන්සෙත් එක්ක වාද කරලා මේ වගේ තියෙන ලෝකයක මොකද්ද මේ අනාත්මය කියලා කියන හදන්නේ? ඇයි එහෙම මේක ආණ්ඩු මට්ටු කරන්න බලයක් නැහැ කියලා කියන්නේ? හරපද්ධතියක් නැහැ කියලා කියන්නේ? කියලා බොහොම වාද කරලා තිනවා. ඊට පස්සේ සර්වචනාංශේ බොහොම පුංචි කාරණාවකින් අනික උපහාසහත්ව බලනකොට පුංචි කාරණාවකින් තමයි මේ මුළු වාදෙම කඩන්නේ. මොකද සත්‍යකය කියන්නේ බොහොම මහත යකඩ වලල්ලකින් පටියක් හදාගෙන දාගෙන ඉන්න තරම් මහත මිනිස්සෙක්. ඒගොම මූණ ගැහුම් ගෙඩියක් වගේ. කැතයිලු. මේ සරුවචනාංශ කියනවා උඹට රූපේ වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට යා කියනවා පුළුවන් හින්දා තමයි මම මේ වාදයට ආයෙත් වාසි කියනවා කැවු මූණ වෙනස් කරගනින් කියලා. එච්චර. ඔබට පුළුවන් නම් ওই කැවු මූණ වෙනස් කරගනින් ඔය බලි භූත රූපේ වෙනස් කරපන්. වෙන කවුරුවත් ගැන කතා කරන්න එපා. ඊයරකොටම එයා ඔළුව බිමට පාත් කරගෙන බොහොම පරාජය පිළිඅරන් තියනවා. ඊට පස්සේ එතන ඉන්න පළවෙනි සාරවත් chance පළවෙනි සැරේටත් දෙවෙනි සැරේටත් තුන්වෙනි සැරේටත් වාදනා කරලා තිනවා. උඹට උඹ කැමැතිද ඔය මූණට? නෑ. වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් නම් වෙනස් කරපන්. ඒකනේ උඹ විශ්ින් කළ යුතු පළවෙනිම දේ කරපන්. ඊට පස්සේ මුසුප්පු වෙලා මෙන් බලහන් ඉඳලා තිනවා. දෙවෙනි සැරේට සාරවත් chance වාදනා කරලා තිනවා. උඹට වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා නම් උඹට අවශ්‍යතාවයකුත් තියෙනවා නම් කරපන්. පුළුවන් දෙයි. වචන දීලා නැහැ. තුන්වෙනි සැරේ කරබන ඉන්නකොට ඒ උළුවස්සේ ඉඳලා තියෙනවා අරක් ගත්ත විශාල යක්ෂයෙක්. ඒ යක්ෂයා විශාල මුගුරක් අරගෙන ඉස්සරහට පැනලා දිනවා තුන්වෙනි සැරට සර්වචනාංශයේ නැවත නැවත ප්‍රශ්න කරද්දී උත්තර දුන්නේ නැත්නම් ගහන ඔලු කඩිය කුඩු වෙන්නේ කියලා. ඒකට මෙයාට দাঁඩි දාන්න පටන් ගන්නවා වේවුලන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ වටෙන් අඳවන අපේ 500ක් පිරිස අහලා තිනවා දැන් උඹ කිව්වනේ සරුවචන් වහන්සේට දාඩිය ධම්මව නම් වෙවුලවන්නම් කියලා දැන් කවුද වෙවුලන්නේ? දැන් කවුද දාඩිය දාන්නේ කියලා. ඒතර සරුවචනන්සේ සිවුර අයින් කරලා පෙන්නලා තියෙනවා. මගේ ඇඟේ දාඩියක් නැහැ. මම වෙවුලන්නෙත් නැහැ කියලා. එතනදී සත්‍යකයා <coughs> මේ ආත්මවාදී ප්‍රශ්නේදී පරාජය පිළි අරගෙන තිනවා. <coughs> නමුත් සරුවචනන්සේට අගය කරලා තිනවා. නමුත් බුදුහාමුදුර සරණ ගිහිල්ලා නැහැ. <coughs> එහෙම නැත්නම් සෝවාන් වෙන්න තරම් පින් තිබිලා නැහැ. ඉතින් ඒ ආත්මයේදී ලොකු තමන් ගත්ත අර දැඩි මතය විශාල පිරිසක් ඉදිරි පිට බයලජ්ජා සහිතව පිළිඅරගෙන ආත්ම ගාණක් මෙරි මෙරි ඉපදෙමින් අපේ මේ සද්දා තිස්ස රජු රජ කරන කාලේ ලංකාවේ ඉපදිලා බුද්ධ රක්කිත නමින් පැවිදිලා තිනවා ඒ ශාන්තිස කළුපාට නිසා කාල බුද්ධ රක්කිත කියලා නම් කරලා තියෙනවා. ඉතින් එතකොට අර සියලු ඥානයන් සහිතව මේ අවසාන භවයේ භවයේ ඇවිල්ලා තියෙන්නේ රහත් වෙන පින් ඇතුව අන්නේ කාල බුද්ධ රක්කිත හාමුදුරුව කරවල පොයේ දවසක කළුදිය බොකන අයිනේ තිබුණ කළුචිමිටි ගහක් යට මේ කාලකාරාම සූත්‍රය දේශනා කරලා තිනවා මුළු තුන්යම් රාත්‍රියක් පුරා ඒකට කවදාකවත් දීපු නැති අටුවාවක් අර පුංචි සූත්‍රයේද දේශනා කරන වෙලාවේදී සද්දාචිස රජුරන්ගේ රාජකාරි වැඩිකම නිසා බණ පටන් ගන්න කලින් එන්න හම්බෙලා නැහැ. රජුරු එනකොට පිටිස තලාගෙන වාඩි වෙලා බණ අහනවලු. පස්සේ රජුරුව පිටිස කෙළවර ඉඳගෙන හිටගෙන බණ අහලා තිනවා මුළු රාත්‍රියේම. උදේ වෙනකොට රජුරුව කල්පනා කරාලු මේ තරම් තීක්ෂණ බුද්ධියක් ඇති මේ තරම් ඒ සඳහාම අපකප වෙලා කටයුතු කරන මෙහෙම ස්වාමීන් වහන්සේ නමක ඉන්න රජයක මම රජ කෙනෙක් කියලා කියන්නේ මොනතරම් ඇඹිටිල්ලෙද්ද රජකම දෙනවා නම් දෙන්න වටින්නේ මේ හාමුදුරන්ට කියලා අර මහා සෙනඟ මැද ඉදිරියට ගිහිල්ලා ලංකාවේ රාජ්‍ය භාර ගන්නයි කියලා තියෙනවා. ඔබ වහන්සේගේ තියෙන දැනුමටත් ඔබ වහන්සේ ඒක සඳහා කරන කැපවීමටත් ඒ වගේ මේක ප්‍රකාශ කරමින් කරන සේවයත් මට හිතා ගන්න බෑයි කියලා. ඊට පස්සේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ කියන මේ රජුරුවන්ගේ ප්‍රසාදේ පිනිෂ මේ පූජා කරාට අපි මහනුන්ද මේ ඉඩම් කඩම් බෝදල් පිළිගැනීම කැප නැහැ. රාජ්‍යයක් කරන්න බෑ. නිසා මම නැවතත් රජුරුවන්ම අභිෂේක කරන ලංකා රාජ්‍යයේ මේ ධාර්මිකව රාජ්‍ය කරන්නයි කියලා නැවතත් රජුරුවන්ට රාජ්‍ය පාලනේ දුන්න කතාවක් අපේ මහා වංශවාදී පොත්වල සඳහන් වෙලා තිනවා මේ වගේ ලංකා භූමිය හත්වරක් සාසනයට පූජා වෙලා තියෙනවායි කියලා ඒ අනුව විස්තර කරනවා එකක් තමයි ওই කාලකාරාම සූත්‍ර දේශනාවේදී ඒ කාලබුද්ධ රක්කිත හාමුදුරුව කරුවල පොයේ දවසේ කලුතු පිටි ගහක් යට මේ කලු දීපෝකුණේ ඒ ගල්ලාසනේ ඉඳගෙන කරපු දේශනාව.